අපි ඒ තරම්ම ඔළුව නරක් කරගෙන තියෙනවා මේ සිංහල බුද්ධාගම වෙලා මොන જાති කිව්වත් අල්ලන්න බෑ. ඊට පස්සේ මේක ඇති කරන්නම් තිර සංඥා පදට්ටාන. අපි පය ඔසවනට ඔසවන ඔසවන කියලා ස්ථාවර කරන්න ඕන සංඥාව මෙනෙහි කරන්න ඕන. පය තබනකොට තබන තබන කියලා මෙනෙහි කරනවා. ආශ්වාස කරනවාදී ආශ්වාස ආශ්වාස කියලා මෙනෙහි කරනවා. ඒකෙන් තමයි අපි අර ප්‍රශ්වාසයට ඉඳ යන්න දෙන්නේ නැතුව හිත රැක ගන්න. ඉතින් මේ හතර ලක්කන රසපච්චුපට්ඨාන පදට්ඨාන මුල් වෙනකොට ඒ Tamanට තේනවා මහා පාළු ගතියක්. පිට දෙයකට යන්නෙත් නෑ එකම අරමුණේ තියෙන්නේ. හොඳටම දන්නවා මේකේ තියෙන්නේ කියලා මෙතෙක් කල හිත අර හැම තැනම නන්නත්තර වේ තිබුණ හිතනේ. ඒ නිසා සතිමත් වෙන හැම කෙනාටම අර නුරුස්නා ගතිය මම අර කියවෝ එනවා මොකද එකම අරමුණේ හිත තියෙන්නේ. හැබැයි ඒත් එක මොකද සතුටකුත් එනවා. ඉස්සරට වැඩිය මට හුස්ම රැලි ගන්න වැඩි ගන්න බලන්න පුළුවන්. සක්මන් වාර ටිකක් කරන්න පුළුවන්. හැබැයි හරි කම්මැලි. ඊට වැඩිය නරකද කානිවල් එකට ගිහිල්ලා චිත්‍රපටියක් බලලා සුපර් මාකට් එකට ගිහිල්ලා සූදු කෙලලා එන එක නරකද කියලා හිතනවා. මේ පින් කරලා ගත්ත මේ මනුසාත්මේ මේ එකම අරුණ අධ්‍යා බල බල ඉන්න වෙනුවට මේ নানা ආකාර දේවල් දිගේ අනේකනේ අපි අනුන්ට පතන්නේ අනුන් අපිට පතන්නේ. බුදු ජානසේ ගාහෙම පටලවිල්ලක් නැහැ. කර්මුණක තිබ්බනම් ඒ අරමුණ නිවන නෙවෙයි. ඒක වෙනම කතාවක්. නමුත් අපිට ඒක අරමුණට සාපේක්ෂව බලන්න පුළුවන් අපේ හිත ඒ වගේ සරල වැඩකට දාපුවම මොන්න තරම් දහංගට දානද? මොන තරම් කත්තිරන් අටනවද? මොන තරම් අර පියා බබා පියා එළිය පියා බබා හිටපු කුරුල්ලෙක් කෙනල්ලා කූඩුවකට දැම්මා වගේ කැලේ මිටපු කුළුමීමේ ගමකට ගෙනලා බැඳගත්තා වගේ පුදුමාකාර දැඟලිල්ලක් දඟලනවා. ඒක නිසා බුදුජානක සඳහන් කරන මේ මේ අමාරු කොටස හොඳ තරුණ වයසේම කරගනින්. කරගත්තට පස්සේ ජීවිතේ ඉතුරු කාලේ මේ කරගෙන නාකි වුණාට පස්සේ වාත අමාරුයි, කොන්දේ අමාරුයි, අරක රිදෙනවා, මේක රිදෙනවා වැඩ කියන්නේ ඉතින් බැලයි චෝදනා පත්‍ර. කෙලින්ම කොම්පෝස්ට් වලට දාන්න හිතෙනවා. මැරෙන්නත් ඉස්සල්ලා. ඒ එන්නෙම වැල කියන්නේ වඳින්න බෑ සෝමස කොන්දරි දෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මොක කවුද කියේ වැඳපන් කියලා ඵලයේ යන්න. ඈත ඉඳලා වඳිනවා. ඉඳගෙන ඉන්න බෑනේ ආවනේ. ඉතින් මොකටද ආවේ අපි එන්නේ කිව්වේ? තක්මන් කරන්න බෑනේ. ඕ කකුල් දෙක ඔකත් කැඩලා ඵලයක්. මොකටද නෑමයි බෑමයි එළු ගාලක් ගාව ඉඳලා බලන බෑ. තාවෙක ඒක බෑ. ඔය මේ අඹුලාවේ ස්ථානයේ හැවත් එළු ගාලක් තියෙනවා. ඉතින් කමටහන් සුද්ධ කරනකොට ඇහෙනවා. එළුව කමටහන් සුද්ධ කරනවා. බෑ. අද ලංකාවට වෙලා තියෙන මොකද්ද බලන්නකෝ. අපි ඒතියෙද්දි මේ භාවනා කරන්නේ. අපිට කිසිම දෙයක් බැරි නෑනි. මිච්ඡර ලස්සනට හොද්දටම අශෝක රජුරෝ දසදහර දසරාජ ධර්මෙන් රජ කරන කාලෙවත් මෙච්චර අපි වගේ ලස්සනට වැඩ කරන්නේ නැතුව ඇති. කිසිම අඩුවක් නැහැ. එනිසා මේ නෑ බෑකම් පැත්තක දාලා නැති බැරිකම් පැත්තක දාලා ඇති හැකියකම ඇති කරගන්න නම් මේ සතිය ගත්තට පස්සේ ඒ චිත්තක්ෂණේ අපිට තේරෙනවනේ රාගයේ විපුල්ල වෙනවට වැඩිය අර රාග ගති අඩු වෙලා දැන් ඒ වෙනුවට සති චිත්තක්ෂණ ගන්න වැඩි වෙනවා කියලා. එක විනාඩි 5ක් භාවනා කරනකොට තප්පර 300ක් තියෙනවානේ. ඒ තප්පර 300 චිත්තක්ෂණ 300ක් අපි ගොඩ දැම්මයි කියලා හිතන්නකෝ. හුස්ම මෙච්චර ගාණක් බැලුවා. ඉතින් ඒ ගාණ අපිට කීතයිනේ සංසාරේ කවදාකවත් නැතුව මෙන්න මේ ටිකේ නම් රාගේ තිබුණේ නැහැ. මෙන්න මේ ප්‍රමාණය ද්වේෂය තිබුණේ නැහැ. මේ ප්‍රමාණය මෝහය තිබුණේ නැහැ. එහෙම නැත්නම් කවුද ලෝකේ ඉන්න జగතා ඇඟිල්ලක් කුස්සලා කියන්නේ මෙන්න මේ වෙලාවේ මයිලක රාගෙ තිබුණ නැහැ කියලා කියන්න පුළුවන් කිසි කෙනෙක් ලෝකේ නැහැ. යෝගාවචරය භාවනා කරන යෝගාවචරය કોઈ වෙලාවක හරි රාගේ සතිය අඳුනගත්තා නම් එයා ওই කියන ලකුණු අනුව උනේ තව ගොඩක් ලකුණු තියෙනවා. තතිය මට්ටම් තියෙනවනේ ගොඩක් අඳුනගත්තා නම් යාට කිතාගේ මට එක ඇඟිල්ලක් කුසල කියලා අන්න ඒ චිත්තක්ෂණේ සතිමත් හිටපු චිත්තක්ෂණේ මයිලඟ රාගය තිබුණේ නැහැ, ද්වේෂය තිබුණේ නැහැ, මොහේ තිබුණේ. ඒකට අපිට කියනවා විශාල රාග කන්දක් පොඩ්ඩක් තනුක භාවයටපත් වෙනවා. පොඩ්ඩක් තුනී භාවයටපත් වෙනවා. ඉතින් අපිට තියෙන්නේ මොකද්ද එන මරණකම් පුළුවන් තරම් අර සති චිත්තක්ෂණ ගාන වැඩි කරන්න ඕනේ. ඒකල වෙලා සෑහෙන කාලයක් යනවා. ඒක Tamanට ප්‍රත්‍යක්ෂණය වෙන්නේ. එහෙම නැත්නම් Tamanට අත්විඳලා කියන්න, කාටරි බය නැතුව කියන්න, මාත්තුම තමයි පටන් ගන්නකොට නම් සැක තිබුණේ. දැන් නම් තේරෙනවා. මගේ පෞරුෂත්වය, මගේ හොඳ රුචි අරුචිකම්, මගේ සීලය, මගේ සම්බන්ධතා, මගේ emotional literacy අනික් කෙනෙක් ගැන දැනෙන ගතිය ඔක්කොම වැඩෙනවා. අපි හිතලවත් නෙවෙයි මේකට එන්නේ. ඉෂා කිසි බයක් නැතු ඕන ශිෂ්‍යයෙකුට ඕන දරුවෙකුට ඕන කෙනෙකුට කියත හැකි ඒව බලව කියලා. ඒක තමයි ඔය යථාභූත ඥාන දර්ශනයේ තියෙන ලකුණ එව බලව කියලා පෙන්වන්න පුළුවන්. යව බලව නෙවෙයි. I am that නෙවෙයි. I am here and now. හැම ආගමකම තියෙන I am that. ඒ කොහිදෝ තියෙන බලවේගයකට යන්න හදනවා. මොකක්වත් නැහැ මේකේ මෙතනමයි තියෙන්නේ. ඉතින් ඒක කරගෙන යනකොට තියෙන කොච්චර සරල වැඩක්ද මේකේ තියෙන්නේ කියලා කොච්චර මිනිස්යාටම ගැළපෙන වැඩක්ද තියෙන්නේ. මේකට කිසිම උපකරණයක් අවශ්‍ය කරන්නේ කිසිම පරිශනාගාරයක් අවශ්‍ය කරන්නේ කිසිම දැනුමක් අවශ්‍ය කරන්නේ දැනුම තියෙනවා නම් ඇත්තටම පාඩුයි කියලා කියන්න පුළුවන්. නමුත් ඒක පැත්තක තියන්න දන්නවනම් අහිංසකව කියන දේ අහලා වැඩ කරන්න දන්නවනම් ඒ කර්මණකට පොඩ්ඩකට කියලා මේක පෙළගස්ව ගන්න දන්නවනම් ඊට පස්සේ ඕක හදාගන්න පුළුවන්. ඒ හදාගන්න ඉතින් අර ඒ වගේ භාවනා කරන පිසක් එක්ක ඉන්න ඕනේ. ඒ වගේ අර බණ භාවනා කමඨාන් සුද්ධ කිරීම ටිකක් කරනකොට අපි ළඟ එක්කෙනෙක් ළඟවත් සමාව දෙන්න බැරි වැරද්දක් නැහැ. අපි කරලා තියෙන හැම වැරද්දකටම එක චිත්තක්ෂණිකී සමාව දෙන්න පුළුවන්. සංසාරේ පුරා කරපු මෝහ පටල එක සති චිත්තක්ෂණේ කපන්න පුළුවන්. හරියට නීලමා යෝධයා දඹදිවට යන්න ඕන ඡාම චක්‍රායුධ කරකොල ගහපුවාම මහ පොළොවට මුහුදට මුහුද දෙබෑ වෙලා ගියලු අඩියට යනකම්ම කපලා ගියලු 20000ක් සෙනග එහා පැත්තට යනකම් මුහුදේ හාවුනේ නැතිලු ආයේ. ඒ වගේ තමයි මේ සත්‍චිත්තක්ෂණේ ගහපුවම මේක අඩියටම කපනවා. ඉතින් අපිට තියෙන යුතුයකම තමයි ඒ ඇති කරගත්ත ඒ සතිචිත්තක්ෂණී ඊගාව චිත්තක්ෂණයට ඊගාව චිත්තක්ෂණයට ගෙනියක. ඒකට අපි කියනවා අර උපයා ගන්නාලද සතිය ආරක්ෂා කරගන්නවා. අපි ඇසුරු කරන ලෝකේ නම් කිසිම කෙනෙක් උදව් කරන්න කැවිරිත් නැහැ. ඒක හරියට දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ කිව්වාගේ ඒ වැරදියට වටහාගත්ත හිත හතුරෙක් හතුරෙකුට දෙන්න පුළුවන් දඬුවම දෙනවා. ඒ වගේම හොරෙක් හොරෙකුට දෙන්න තියෙන දඬුවම දෙනවා. ඒ නිසා අපි ළඟ ඇසුරු කරන කිසිම කෙනෙක් ගැන සතිය නැහැ. දැන් නම් අපි එහෙම කියන්න බෑ සමහර කට්ටිය ටිකක් දන්නවා. මොකද අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් කිව්වා දැන් ඉස්කෝල් ලංකාවේ තියෙන ඉස්කෝලෙන් 125ක විතර මේක දීලා තියෙනවා කියලා. අර සමහරට යනකොට අර මේ හැප්පෙන්න ඉඩ තියෙනවා සතිය තියෙන අය. ඉස්සෙල්ලා කිසිම බය වෙන්න දෙයක් තිබුණේ නැහැ. එනිසා අපි ගන්න උපදේශ ගන්නේ අම්මු තක තීර මෝඩ මරි කට්ටියගේ. අපිට උපදෙස් දෙන්න කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. මොකද අපි යන්නේ පුළුවන් තරම් අර සතිචිත්තක්ෂණ ධාරාව විදිහට යන්න නම් ඒක හරි සරලයි ඒක හරි ඍජුයි ඒක හරි ඒව බලව කියලා පෙන්වන්න පුළුවන් එකක්. ඒ නිසා පසුගිය දවස් දෙක තුනේ අපි තෑහෙන්න පස්තරත් වෙනකම් භාවනා කරානේ. දැන් කරුණා කළා ඒක පිළිබඳ විශ්වාසයකින් මේ ප්‍රත්‍යක්ෂණය කරන ස්වභාවයේ අන්ධහර පාන ස්වභාවයෙන් නෙවෙයි